නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒකං සමයං භගවා එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාවත්හියං විහරති සැවැත්නුවර වැඩවාසය කරන සේක ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ ජේතවනාරාමයෙහි අනේ පිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කළසේක තේනකෝ පන සමයේන එ සමයෙහි ආයස්මා ගිරිමානන්දෝ ගිරිමානන්ද ආයුෂ්මතුන් වහන්සේ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හගිලානෝ ආබාධයට පත්ව දුකට පත්ව දැඩිසේ ගිලන්ව වැඩ සිටිසේක අත්ථකෝ ආයස්මා ආනන්දෝ එකල්හි ආනන්ද ආයුෂ්මතුන් වහන්සේ යේන භගවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද තේනුපසංකමි එතැනට එළඹිසේක උපසංකමිත්වා පැමිණ භගවන්තං අභිවාදෙත්වා භාග්‍යවතුන් වහන්සේට වැඳ ඒකමන්තං නිසීදී එකත් පසෙක වැඩහුන් සේක ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ එකත් පසෙක වැඩ සිටි ආනන්ද ආයුෂ්මතුන් භගවන්තං ඒතදවෝච භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකලසේක ආයස්මා භන්තේ ගිරිමානන්දෝ ස්වාමීනි ගිරිමානන්ද ආයුෂ්මතුන් වහන්සේ ආබාධිකෝ හෝති අසනීපයෙන් සිටී දුක්ඛිතෝ දුක්ඛට පත්ව සිටි බාල්හ ගිලානෝ දැඩිසේ රෝගාතුර වී සිටි සාධු භන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමතු අනුකම්පං උපාදායාති මෙනවි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් යම් තැනකද එතැනට අනුකම්පා උපදවා වැඩමවන්නේ නම් මැනවී සච්චේකහෝ ත්වං ආනන්ද එහෙනම් ඔබ ආනන්දය ගිරිමානන්දස්ස භික්කුණෝ ගිරිමානන්ද භික්ෂුවට දස සංඥා භාසයාසී <clears throat> දස සංඥා පවසන්න ඨානංකෝ පනේතං විජ්ජති කරුණක් පෙනෙන්නේය යං ගිරිමානන් දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා ගිරිමානන්ද භික්ෂුවට දස සංඥා අසා සෝවා බාධෝ එම අසනීපය ඨානසෝ එතැනම පටිප්පස්සම්භේය දුරුවන්නේය කතමා දස ඒ දහය කවරේද අනිච්ච සංඥා අනිත්‍ය සංඥාවයි අනත්ත සංඥා අනත් අනාත්ම සංඥාවයි අසුභ සංඥා අසුභ සංඥාවයි ආදීනව සංඥා ආදීනව සංඥාවයි පහාන සංඥා ප්‍රහාණය කිරීමේ සංඥාවයි විරාග සංඥා විරාගය වීමේ සංඥාවයි නිරෝධ සංඥා නිරෝධ කිරීමේ සංඥාවයි සබ්බ ලෝකේ අනභිරත සංඥා මුළු ලෝකය කෙරෙහි නොඇලීමේ සංඥාවයි සබ්බ සංඛාරේසු සියලු සංස්කාරවල අනිච්ච සංඥා අනිත්‍ය සංඥාවයි ආනාපානසති ආනාපාන සතියයි කතමාචානන්ද අනිච්ච සංඥා ආනන්දය අනිච්ච අනිත්‍ය සංඥාව නම් කවරේද ඉදහානන්ද මෙහිදී ආනන්ද පික්කු භික්ෂුවක් අරඤ්‍ය ගතෝවා කැලයකට ගොසින් හෝ රුක්ඛමූල ගතෝවා ගස්මුලකට ගොසින් හෝ සුඤ්ඤාගාර ගතෝවා හිස් ස්ථානයකට ගොසින් හෝ ඉතිපටි සංචික්ඛති මෙසේ මෙනෙහි කරයි රූපං අනිච්චං රූපය අනිත්‍යය වේදනා අනිච්චා වේදනාවන් අනිත්‍යය සංඥා අනිච්චා සංඥාවෝ අනිත්‍යය සංඛාරා අනිච්චා සංස්කාර අනිත්‍යය විඤ්ඤාණං අනිච්ඡන්ති විඤ්ඤාණය අනිත්‍යය ඉති මේ ආකාරයෙන් ඉමේසු පංචසු මේ පස් වූ උපාදානස්කන්ධේසු උපාදානස්කන්ධවල අනිච්චානුපස්සී අනිත්‍ය අනුව දකිමින් විහෙරති වාසය කරන්නේය අයං උච්චතානන්ද අනිච්ච සංඥා මෙය ආනන්දය අනිත්‍ය සංඥාවයි කතමාචානන්ද අනත්ත සංඥා ආනන්දය අනත්‍ය අනත්ත සංඥාව නම් කවරේද ඉදහානන්ද මෙහිදී ආනන්දය භික්ඛු භික්ෂුවක් අරඤ්‍යගතෝ වා කැලයකට ගොසින් හෝ රුක්ඛ මූලගතෝ වා ගස් මුලකට ගොසින් හෝ ශුඤ්ඤාගාරගතෝ වා හිස් ස්ථානයකට ගොසින් හෝ ඉතිපටි සංචික්ඛති මෙසේ මෙනෙහි කරයි චක්ඛු අනත්තා ඇස අනාත්මය රූපා අනත්තා රූපයෝ අනාත්මය සෝතං අනත්තා කන අනාත්මය සද්දා අනත්තා ශබ්ද අනාත්මය ගානං අනත්තා ගඳ නාසය අනාත්මය ගන්ධා අනත්තා ගන්ධයෝ අනාත්මය ජිවහා අනත්තා දිව අනාත්මය රසා අනත්තා රසය අනාත්මය කායා අනත්තා කය අනාත්මය පොට්ටබ්බා අනත්තා ස්පර්ශයෝ අනාත්මය මනෝ අනත්තා මනස අනාත්මය ධම්මා අනත්තාති ධර්මයෝ මනසට අරමුණු වෙන දේ අනාත්මය. ඉති මේ ආකාරයෙන් ඉමේසු චසු මේ හය ආකාර වූ අජ්ජත්තික බාහිරේසු ඇතුළත පිටත වශයෙන් ආයතනේසු ආයතනවල අනත්තානුපස්සී විහෙරති අනාත්මය අනුව දකිමින් වාසය කරන්නේය අයං උච්චතානන්ද ආනන්දය මෙයට අනත්ත සංඥා අනාත්ම සංඥාවයයි කියයි කතමාචානන්ද අසුභ සංඥා අසුභ සංඥාව යනු කවරේද ඉදහානන්ද භික්ඛු මෙහිදී ආනන්ද භික්ෂුවක් ඉමමේව කායං මේ කයම උද්ධං පාද තලා මුදුනේ සිට පාතලය දක්වා අධෝ කේස මත්තකා යට සිට කෙස් මුදුන දක්වා තච්ච පරියන්තං සමෙන් ආවරණය වූ පූරං නානප්පකාරස්ස අසුචිනෝ නොඑක් ප්‍රාකාර වූ අසුචි වලින් පිරුණු මේ කය පච්ච වෙක්ඛති ප්‍රත්‍යවේක්ෂා කරයි අත්ති ඉමස්මින් කායේ මේ කයෙහි ඇත්තේ කේසා කෙස්ය ලෝමා ලොම්ය නකා නියපොතුය දන්තා දත්‍ය තචෝ හමය මන්සං මස්ය නහාරු නහරය අට්ටි ඇටකටුය අට්ටිමින්ජං ඇටමිදුළුය වක්කං වකුගඩුය හදයන් හදවතය යකනං අක්මාවය කිලෝමකං දලබුවය පිහකං බඩදිවය පප්පාසං පෙනහලුය අන්තං බඩවැල්ය අන්තගුණං බඩවැල් බැඳුණු බැඳුම්ය උදරියං බඩෙහි දිරවන ආහාරය කරීසං දිර වූ අසුචි අසුචිය පිත්තං පිතය සෙම්හං සෙමය පුබ්බෝ සරවය ලෝහිතං ලේය සේදෝ දහඩියය මේදෝ තෙල්මන්දය අස්සු කඳුළුය වසා වසාය කේලෝ කෙලය සිංහානිකා සොටුය ලසිකා මිදුලුය මුත්තං මුත්‍රාය ඉති යනුවෙනි ඉමස්මින් කායේ මේ කයෙහි අසුභානුපස්සී විහෙරති අසුභය අනුව දකිමින් වාසය කරයි අයං උච්චතානන්ද අසුභ සංඥා ආනන්දය මෙයට අසුභ සංඥාව යයි කියන්නේය කතමාචානන්ද ආදීනව සංඥා ආනන්දය ආදීනව සංඥාව යන්නේ කවරේද ඉදානන්ද මෙහිදී ආනන්ද භික්ඛු භික්ෂුවක් අරඤ්‍යගතෝවා කැලයකට ගොසින් හෝ රුක්ඛ මූලගතෝවා ගසක් මුලකට ගොසින් හෝ සුඤ්ඤාගාරගතෝවා හිස් ගයකට ගොසින් හෝ ඉති පටිසංචික්ඛති මෙසේ මෙනෙහි කරයි බහු දුක්ඛෝ කෝ අයං කායෝ මේ කය බොහෝ දුක්ඛයන්ගෙන් යුක්තය බහු ආදීනවෝ බොහෝ ආදීනව ඇත්තේය ඉති මස්මින් කායේ මේ කයෙහිත් මේ අවශ්‍යයෙන් විවිධා ආබාධා uppajjanti විවිධ ආබාධ අසනීප උපදී සේයතිදං ඒ ආබා අසනීප කවරේද චක්කු රෝගෝ ඇස් රෝගය සෝත රෝගෝ කනෙහි රෝගය ගාන රෝගෝ නාසයෙහි රෝගය જીවහා රෝගෝ දිවෙහි රෝගය කාය රෝගෝ ශරීරයෙහි රෝගය සීස රෝගෝ හිස් කැක්කුම්ය කන්න රෝගෝ බෙල්ලෙහි රෝගය මුඛ රෝගෝ කටෙහි රෝගය දන්ත රෝගෝ දත්වල රෝගය ඔට්ට රෝගෝ තොල්වල රෝගය කාසෝ කාශයය සාසෝ ශ්වාසයය පිනාසෝ පීනසය ඩාහෝ දැවීමය ජරෝ දිරීමය කුච්චිරෝගෝ කුසෙහිරෝගය මුච්චා මූර්ජාවය පක්ඛන්දිකා අසි අතිසාරය ශූලා ශූලය විසූචිකා කොලරා රෝගයය කුට්ටං කුෂ්ඨය ගණ්ඩෝ ගෙඩිය කිලාසෝ ලාදුරුය සෝසෝ ඡය රෝගය අපමාරෝ අපස්මාරය දද්දු දදය කණ්ඩු කැසීමය කච්චු කුෂ්ඨ හැදීමය නකසා නකස රකසා නැමැති කුෂ්ඨය විතච්චිකා රත්පිතය ලෝහිතං පිත්තං රත් පිපාස් පිත්තාවය මදුමේ හෝ දියවැඩියාවය අන්සා අංශභාගයය පිලකා පිළිකාවය භගන්දලා භග අතරෙහි එන ගෙඩිය පිත්ත සමුට්ඨානා ආබාධා පිතින් හටගන්නා වූ අසනීපය සෙම්හ සමුට්ඨානා ආබාධා සෙමින් හටගන්නා ලෙඩය වාත සමුට්ඨානා ආබාධා වාතයෙන් හටගන්නා ලෙඩය sannipātikā ආබාධා තුන්දොස් කිපීමෙන් හටගන්නා ආබාධය උතු පරිණාමජා ආබාධා ඍතු විපර්යාසයෙන් ඇතිවන්නා වූ ලෙඩය විසම පරිහාරජා ආබාධා වෙනස් පැවැත්මක් තිබීමෙන් ඇතිවන්නා වූ ලෙඩය ඕපක්කමිකා ආබාධා උපක්‍රමයෙන් නිසා හටගන්නා ලෙඩය කම්ම විපාකජා ආබාධා කර්ම විපාකයෙන් හටගන්නා වූ ලෙඩය සීතං සීතය උන්හං උනුසුමය ජිගච්ඡා බඩගින්නය පිපාසා පිපාසාවය උච්චාරෝ පස්සාවෝති වැසිකිලි කැසිකිලි යාමය ආදී වශයෙන් වශයෙනි ඉති මේ අයුරින් ඉමස්මින් කායේ මේ කයෙහි ආදීනවානුපස්සී විහෙරති ආදීනවය දකිමින් වාසය කරයි අයං උච්චතානන්ද මෙයට ආනන්දය කියන්නේ ආදීනව සංඥා ආදීනව සංඥාව වශයෙනි කතමාචානන්ද පහන සංඥා දුරු කරන හෙවත් ප්‍රහාණය කරන සංඥාව වන්නේ කුමක්ද ආනන්දය ඉදානන්ද භික්ඛු ආනන්දය මෙහිදී භික්ෂුවක් uppannං කාම විතක්කං උපන්නා වූ කාම සිතුවිල්ල නාධිවාසේති නොඉවසයි පජහති දුරු කරයි විනෝදේති බැහැර කරයි ව්‍යන්ති කරෝති නැතිවීමට සලස්සයි අනභාවං ගමේති නොවැඩීමට සලස්වයි uppannang ව්‍යාපාද විතක්කං ඉපදුනා වූ තරහ සිතුවිල්ල නාදිවාසේති නොඉවසයි පජහති බැහැර කරයි විනෝදේති දුරු කරයි බ්‍යන්ති කරෝති නැතිවීමට සලස්වයි අනභාවං ගමේති නොඇඩීමට පත් කරයි uppannang විහිංසා විතක්කං ඉපදුනා වූ හිංසාකාරී සිටිවිල්ල නාදිවාසේති නොඉවසයි පජහති බැහැර කරයි විනෝදේති දුරු කරයි බ්‍යන්ති කරෝති ෂය වීමට සලස්වයි අනභාවං ගමේති නොවැඩීමට පත් කරයි uppannuppanne උපන් උපන් පාපකේ අකුසලේ ධම්මේ පාපක පාපකාරී වූ අකුසල් ධර්මතා නාදිවාසේති නොඉවසයි පජහති දුරු කරයි බහැර කරයි විනෝදේති දුරු කරයි ව්‍යන්ති කරෝති ඡය වීමට සලස්වයි අනභාවං ගමේති නොඇඩීමට සලස්වයි අයං උච්චතානන්ද පහාන සංඥා ආනන්දයමයට ප්‍රහාන සංඥාවයයි කියනු ලැබේ කතමාචානන්ද විරාග සංඥා ආනන්දය විරාග සංඥාව යනු කවරේද ඉදානන්ද මෙහිදී ආනන්ද භික්ඛු භික්ෂුවක් අරඤ්‍ය ගතෝවා කැලයකට ගොසින් හෝ රුක්ක මූල ගතෝවා ගසක් මුලකට ගොසින් හෝ ශුඤ්ඤාගාර ගතෝවා බාධක වලින් හිස් නිවසකට ගොසින් හෝ ඉතිපටි සංචික්ඛති මෙසේ මෙනෙහි කරයි ඒතං සන්තං මෙය ශාන්තය ඒතං පනීතං මෙය ප්‍රනීතය යදිදං කුමක්ද සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමතය වීමය සබ්බූපධිපටි නිස්සග්ගෝ සියලු උපාදානයන් ඇසුරු නොකිරීමය තණ්හාක්ඛයෝ තෘෂ්ණාවේශය වීමය විරාගෝ රාගයෙන් තොරවීමය නිබ්බානන්ති නිවනයි අයං උච්චතානන්ද විරාග සංඥා ආනන්දය මෙයට විරාග සංඥාවයයි කියනු ලැබේ කතමාචානන්ද නිරෝධ සංඥා නිරෝධ සංඥාවයයි කියන්නේ කුමක්ද ආනන්දය ඉදානන්ද භික්ඛු මෙහිදී ආනන්දය භික්ෂුවක් අරඤ්‍යගතෝවා කැලයකට ගොසින් හෝ රුක්ඛ මූලගතෝවා ගසක් මුලකට ගොසින් හෝ ශුඤ්ඤාගාරගතෝවා බාධක වලින් තොර නිවසකට ගොසින් හෝ ඉතිපටි සංචික්ඛති මෙසේ මෙනෙහි කරයි ඒතං සන්තං මෙය ශාන්තය ඒතං පනීතං මෙය ප්‍රනීතය යදිදං කුමක්ද සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමතයය සබ්බූපධිපටිනිස්සග්ගෝ සියලු උපාදානයන් ඇසුරු නොකර සිටීමය තණ්හාක්ඛයෝ තෘෂ්ණාවෙහි කෙලවරය නිරෝධෝ නිරෝධය නිබ්බානන්ති නිවීමය අයං උච්චතානන්ද මෙයට ආනන්දය කියන්නේ නිරෝධ සංඥා නිරෝධ සංඥාව කියාය කතමාචානන්ද කුමක්ද ආනන්දය සබ්බ ලෝකේ අනබිරත සංඥා මුළු ලෝකය කෙරෙහි නොඇලෙන සංඥාවය ඉදානන්ද මෙහිදී ආනන්දය භික්ඛු භික්ෂුවක් යේ ලෝකේ යම් ලොවක් කෙරෙහි උපාදානා චේතසෝ ඇලෙන චේතනාවෙන් අදිඨානාභිනිවේසානුසයා සෙවීම් ආදිය අරමුණු කරන්නේ නම් තේ ඒවා පජහන්තෝ විහරති බැහැර කරමින් වාසය කරයි අනුපාදියන්තෝ උපාදානය නොකරයි අයං උච්චතානන්ද මෙයට ආනන්දය කියන්නේ සබ්බ ලෝකේ මුළු ලෝකය කෙරෙහි අනභිරත සංඥා නොඇලෙන සංඥාව කියාය කතමාචානන්ද කුමක්ද ආනන්ද සබ්බ සංඛාරේසු සියලු සංස්කාර කෙරෙහි අනිච්ඡා සංඥා නොඇලෙන සංඥාව ඉදානන්ද මෙහිදී ආනන්ද භික්ඛු භික්ෂුවක් සබ්බ සංඛාරේසු සියලු මනෝ වශයෙන් හටගත් දේ කෙරෙහි අට්ඨියති නොඇලේ හරායති බැහැර කරයි jigucchati කලකිරේ අයං උච්චතානන්ද මේට ආනන්දය කියන්නේ සබ්බ සංඛාරේසු සියලු මනෝමය වශයෙන් හටගත් දේ කෙරෙහි අනිච්චා සංඥා අනිත්‍ය සංඥාව කියාය කතමාචානන්ද ආනාපාන සති ආනන්දය ආනාපාන සතිය කියන්නේ කුමක්ද? ඉදානන්ද මෙහිදී ආනන්ද භික්ඛු භික්ෂුවක් අරඤ්‍ය ගතෝවා කැලයකට ගොසින් හෝ රුක්ඛ මූල ගතෝවා ගසක් මුලකට ගොසින් හෝ ශුඤ්ඤාගාර ගතෝවා බාධක වලින් තොර ගෘහයකට ගොසින් හෝ නිසීදති හිඳගනී පල්ලංකං ආභුජිත්වා පළඟක් බැඳ උජුංකායන් පනිදාය කයරිජුව තබාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ප්‍රමුඛව සිහිය පෙරටගෙන සෝ හෙතෙමේ සතෝව සිහියෙන්ම අස්ස සති ආශ්වාස කරයි සතෝව පස්ස සති සිහියෙන්ම ප්‍රාශ්වාස කරයි දීඝං වා අස්ස සන්තෝ දීර්ඝව ආශ්වාස කරන්නේ දීඝං අස්ස සාමීති පජානාති දීර්ඝව ආශ්වාස කරන්නෙමි මනාව දැනගනි දීඝං වා පස්ස සන්තෝ දීර්ඝව ප්‍රාශ්වාස කරන්නේ දීඝං පස්ස සාමීති දීර්ඝව ප්‍රාශ්වාස කරන්නෙමි පජානාති මනාව දැනගනී රස්සං වා අස්ස සන්තෝ කෙටියෙන් ආශ්වාස කරන්නේ වේනම් රස්සං අස්ස සාමීති කෙටියෙන් ආශ්වාස කරන්නෙමි පජානාති මනාව දැනගනී රස්සංවා පස්ස සන්තෝ කෙටියෙන් ප්‍රාශ්වාස කරන්නේ රස්සං පස්ස සාමීති කෙටියෙන් ප්‍රාශ්වාස කරන්නෙමි පජානාති මනාව දැනගනී සබ්බකාය පටිසංවේදී මුළු ආශ්වාස කායම කයෙහි පවත්නා ආකාරයට සංවේදී වෙමින් අස්ස සිස්සාමීති සික්ඛති ආශ්වාස කරන්නෙමි පුහුණු වේ සබ්බකාය පටිසංවේදී මුළු ආශ්වාස කායම කෙරෙහි සංවේදී වෙමින් පස්ස සිස්සාමීති ප්‍රාශ්වාස කරන්නෙමි සික්ඛති හික්මෙයි පස්සම්භයංකාය සංකාරං ඒ හාශ්වාස පාශ්වාස සමතයකට පත් කරමින් අස්ස සිස්සාමීති සික්හති ආශ්වාස කරන්නෙමි හික්මෙයි පස්සම්භයංකාය සංකාරං ආශ්වාස ප්‍රාශ්වාස සමතයකට පත් කරමින් පස්ස සිස්සාමීති සික්ඛති ප්‍රාශ්වාස කරන්නෙමි හික්මේ පීති පටි සංවේදී ප්‍රීතියට සංවේදී වෙමින් අස්ස සිස්සාමීති සික්ඛති ආශ්වාස කරන්නෙමි පුහුණු වෙයි පීතිපටි සංවේදී ප්‍රීතියට සංවේදී වෙමින් පස්ස සිස්සාමීති සික්හති ප්‍රාශ්වාස කරන්නෙමි හික්මෙයි. සුඛපටි සංවේදී සැපයට සංවේදී වෙමින් අස්ස සිස්සාමීති සික්හති ආශ්වාස කරන්නෙමි හික්මෙයි. සුඛපටි සංවේදී සැපයට අනුව සංවේදී වෙමින් පස්ස සිස්සාමීති සික්ඛති ප්‍රාශ්වාස කරන්නෙමි හික්මෙයි චිත්ත සංඛාර පටි සංවේදී සිතෙහි සංස්කාරවලට සංවේදී වෙමින් අස්ස සිස්සාමීති සික්ඛති ආශ්වාස කරන්නෙමි හික්මෙයි චිත්ත සංකාර පටිසංවේදී චිත්ත සංස්කාරවලට සංවේදී වෙමින් පස්ස සිස්සාමීති සික්ඛති ප්‍රාශ්වාස කරන්නෙමි හික්මෙයි පස්සම්භයංකා පස්සම්භයං චිත්ත සංකාරං චිත්ත සංස්කාර සමතයකට පත් කරමින් අස්සසිස්සාමීති සික්හති ආස්වාස කරන්නෙමි හික්මෙයි පස්සම්භයං චිත්ත සංඛාරං සිතෙන් සකස් වූ සංස්කාර සමතයකට පත් කරමින් පස්සසිස්සාමීති සික්හති ප්‍රාස්වාස කරන්නෙමි හික්මෙයි චිත්ත පටි සංවේදී සිතට අනුව සංවේදී වෙමින් අස්ස සිස්සාමීති සික්හති ආස්වාස කරන්නෙමි හික්මේ චිත්ත පටි සංවේදී සිතට අනුව සංවේදී වෙමින් පස්ස සිස්සාමීති සික්හති ප්‍රාස්වාස කරන්නෙමි හික්මේ අභිප්පමෝදයං චිත්තං සිත අධිකතරව ප්‍රමෝදයට පත්කරමින් සමාදහං චිත්තං සිත සමාහිත කරමින් විමෝචයං චිත්තං සිත මුදවමින් අනිච්චානුපස්සී අනිත්‍ය අනුව දකිමින් විරාගානුපස්සී නොඇලීම අනුව දකිමින් නිරෝධානුපස්සී නිරෝධය අනුව දකිමින් පටිනිස්සග්ගානුපස්සී ඇසුරු නොකිරීම අනුව දකිමින් අස්ස සිස්සාමීති සික්ඛති ආශ්වාස කරන්නෙමි හික්මෙයි පටිනිස්සග්ගානුපස්සී ඇසුරු නොකිරීම අනුව දකිමින් පස්ස සිස්සාමීති සික්හති ප්‍රාශ්වාස කරන්නෙමි හික්මෙයි අයං උච්චතානන්ද ආනන්දය මෙයට කියන්නේ ආනාපානස්සති ආනාපානය සතිය කියාය ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳ සිහිය පැවැත්වීම කියාය සචේකෝ ත්වං ආනන්ද ඉදින් ඔබ ආනන්දය ගිරිමානන්දස්ස භික්ඛුනෝ ගිරිමානන්ද භික්ෂුවට ඉමා දස සංඥා භාසෙයාසි මේ දස සංඥාවෝ දේශනා කරන්නේ නම් ඨානං කෝපනේතං විජ්ජති මෙවැනි ස්ථානයක් පෙන්눔 කරයි යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ ඒ ගිරිමානන්ද භික්ෂුවට ඉමා දස සංඥා සුත්වා මේ දස සංඥාවෝ අසා සෝ ආබාධෝ එම අසනීපය ඨානසෝ එතැන්හිම පටිප්පස්සම්භෙයාති සනීපවන්නේය යනුවෙනි අතකෝ ආයස්මා ආනන්දෝ එකල්හි ආනන්ද ආයුෂ්මතුන් වහන්සේ භගවතෝ සන්තිකේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ඉමා දස සංඥා උග්ගහෙත්වා මෙම දස සංඥා ඉගෙනගෙන යේනායස්මා ගිරිමානන්දෝ තේනුපසංකමි ගිරිමානන්ද තෙරුන් වැඩ සිටි තැනට ගියසේක උපසංකමිත්වා එළඹ ආයස්මතෝ ගිරිමානන්දස්ස ගිරිමානන්ද ආයුෂ්මතුන් වහන්සේට ඉමා දස සංඥා ආභාසි මෙම දස සංඥා ප්‍රකාශ කළසේක අතකෝ එකල්හි ආයස්මතෝ ගිරිමානන්දස්ස ගිරිමානන්ද තෙරුන්ට දස සංඥා සුත්වා දස සංඥා ශ්‍රවණය කොට සෝ ආබාධෝ එම අසනීපය ඨානසෝ එවෙලෙහිම පටිපස්සම්භි සනීප වුනි වුට්ටහි ඡායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා එම ආබාධයෙන් ගිරිමානන්ද තෙරුන් මිදුනසේක තථා පහීනෝච එතැන්හිම අසනීපය දුරුව පනායස්මතෝ ගිරිමානන්දස්ස ගිරිමානන්ද තෙරුන්ට සෝ ආබාධෝ අහෝසීති එම ආබාධය එතැන්හිම දුරුව ගියේය ඒතේන සච්ච වජ්ජේන මේ සත්‍ය වචනයෙන් සොත්හිතේ හෝතු සබ්බදා ඔබට යහපතක්ම වේවා